සහ ස්වභාවික ගීතයේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර. ආයුබෝවන් ප්‍රිය හිතවතුනි රසික රසිකාවනි හිරිදා සංග්‍රහයයි ආරම්භ කරන්න සූදානම් වන්නේ ඇමරිකාවේ එක්සත් ජනපදයේ ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ දේශනයකට ආරාධනා ලැබුණ අඩ්මිරාල්වරයෙකුට අඩ්මිරාල් විලියම් මැක් රාවි ඔහු දේශනය පටන් ගත්තෙම if you want to change the world start off by making your bed මේ වාක්‍යයත් එක්ක ඔබට ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම් ඔබේ ඇඳ හදන එකෙන් පටන් ගන්න. මේ දේශනය ලෝකෙ පුරා ජනප්‍රිය වුණා. ඔහු ලිව්ව පොතක් Make Your Bed. ඉස්සෙල්ලම කරන්න ඕනේ Taman නිදිහානේ නැගිටට පස්සේ Taman නිදාගත්ත ඇඳ කොට මෙට්ට ඇඳ රෙදි සකස් කරලා පිරිසිදුවට කාමරය හදාගන්න එකයි. මේ ගැන ලස්සන ලිපියක් ලියලා තිබුණා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සතිමත් බව පුහුණු කිරීමේ හා අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සනත් මහවිතාන ගමගේ උදේ අහන්නට සුදුසු ගීත උදා ගීත ප්‍රබුද්ධ ගීත රාශියක් ගුවන් විදුලියේ පටිගත කරලා සංරක්ෂණය කරලා තිබෙනවා. ඒ අතරින් එක් ගීතයක් අපි තෝරගමු. කුමාරදාස සපුතාන්ත්‍රි ගීපද රචකයා විසින් ලියන ලද මේ ගීතය ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවේදියා තනුවෙන් අලංකාර කළා. ගායනා කළේ විශාරද සුනිල් එදිරිසිංහ. අද ඉපැදුණු නැවුම් ලොවට සිහු දෙවිය නිවරම් දෙන්න පතිනි මවුනි දැල්ම එලා අද දුව යහනේ රඟින්න අද ඉපැදුණු නැවුම් ලොවට සිහු දෙවිය නිවරම් දෙන්න පතිනි මවුනි දැල්ම එලා අද දුව යහනේ රඟින්න වන්නට රුවන් පිරිත පැන් වඩති ඉරිමා බෝපත් ලැබි මෙත්තිලෙන් සුවය දෙති දාසක් දෙව් බඹුන් නිදින තුන් දිස් පැය තනි රකිති සඳහිරු දෙපසින් අවදිව කල්පයකට ආ කීයකට ආයුවෙදී අද ඉපැදුණු නැවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න පතිනි මවුනි බැල්ම වෙලා අද දුර යහනේ රගින්න අහසක් බුදු වදන් විතර නැලවිලි ගියෙන් ගයති සිරි දලදා හිමි සරණින් පිහිට ලබා නිදුක් මෙති උපන් කුසලෙවන් අතර දහසක් කිරිමව් ඇති පාල පිළිඳු පිළිගන්නට සමන් දෙවිඳු දෝත දෙති දෙරිඳු දෝතරදී අද ඉපැදුණු නැවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න අතිනි මවුනි බැල්ම වෙලා අද තුව යහනේ රකින්න අද ඉපැදුණු නැවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න සිසිලි මවුනි බැල්ම හෙලා අදටුව යහනේ රකින්න සංස්කෘතික මිනිසා ශිෂ්ටාචාරික මිනිසා සකසා ගන්නට සාර ධර්ම ධර්මතා සරු අදහස් ප්‍රයෝජනවත් වෙනවා මේ ගැන බුදු දහම, Hindu දහම, ඒ වගේම කතෝලික දහම, ඉස්ලාම් දහම, ඒ වගේම සීක් ආගමේ හැමතැනකම ලියවිලා තිබෙනවා ජෛන ආගමේ යුදෙව් ආගමේ පිටවත්වල පිටක ග්‍රන්ථවල ලියවිලා තියෙනවා ශ්‍රීසත්ත්‍ය සායතුමාගේ පුට්ටපර්තිය පුරා මේ ගැන කතා වෙනවා සත්‍ය ධර්ම ශාන්ති ප්‍රේම අහිංසා මේවා ඊට වැදගත් ගුණාංග සාර ධර්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනගත්තු ඇස් දෙකින් ලෝකේ බලන්න බැරුණත් කන් දෙකෙන් ලෝකේ අහන දක්ෂකම් පෙන්නපු ශිෂ්‍යාවක් ඇයගේ ගීතයක් අපි හරියට ප්‍රිය කරනවා. අනුවේදනීය හැඟීම් දනවන ශක්තිවන්ත ගීතයක් රුවන් වල්පොල තමයි සංගීතවත් කරන්නේ සෝමලතා හේරත් මැණිකේ එය රචනා කොට තිබෙන්නේ की ಭಾರತೀය සංගීත ශික්ෂා මාර්ගයට අනුව ගීතයක අංග 6ක් දක්වා තිබෙනවා. ස්වරය, රාගය, තාලය, ඒ වගේම රසය, මధుරාක්ෂර, අලංකාර. ගීතයක රසවර්ධනය උදෙසා මුලින් කී කරුණු ඉවහල් වන බව විචාරකයන් පවසනවා. මහාචාර්ය කෝලිත බහනු දිසානායක සමුද්‍රවිත්ත සිංහ සංස්කරණය කළ සුනිල් දේශයේ ආධ්‍යාත්මික ස්වරයේ කියන විශාල පොතේ මේ ගැන ලියලා තිබුණා මට මතකයි. ඒ නිසායි මේ ගැන කිව්වේ අපි කල්පනා කරනවා පැරණි ගීයක් අහන්නට කුලරත්න තෙන්නකෝන් ඔහු සිතාර වාදනයේ දක්ෂී තනු සංගීත අලංකාර මధుරස්වරයෙන් නිර්මාණය කළ ගායකයෙක්. ඔහු එක් අවස්ථාවක මණිකේ යන ගීත කිහිපයක් ගායලා තියෙනවා. ඒ එක ගීතයක් රචනා කළේ W.V. අබේසිංහ කවියා ගීපද රචකයා විසින්. අපි ඒ ගීතය එවිදා සංග්‍රහයට මෙසේ එක් කරන්න අපේක්ෂා කරනවා. පැලපන් මල් වර්ෂා වැහැපන් මල් වර්ෂා දෙගුඩ තලා යනසේ පුරා වැහැපන් මල් වර්ෂා වැහැපන් මල් වර්ෂා කිසියම් ජනතාවක් සතුව ගීත කලාවක් තිබීමෙන් ගම්‍ය වන මූලික කරුණු දෙකක් තිබෙනවා. ඉන් පළමුවෙන් එකී ජනතාව ශිෂ්ට සම්පන්න සભ્ય ජනතාවක් බව දෙවෙන්න ඔවුන් සතුව ඊටම ශ්‍රේෂ්ඨ සාහිත්‍යයක් පවතින බව. මේ අදහස ලියලා තින්නේ කවිය ගීතය හා සමාජය කියන පොතේ ආචාර්ය W.A. අබේසිංහ කීපද රචකයා කෙටි කතාකරුවා පරිවර්තකයා දේශකයා නීතිඥවරයා ඔහුට හොඳ පරිකල්පන ශක්තියක් පැවතුණා කොළඹ විශ්වවිද්‍යාලයේ මා ඉගෙන ගන්න කාලේ 80 දශකයේ මුල ගීතයක් ඇහිුවා ගීතය නාට්‍යයකට තමයි සම්බන්ධ කරේ ඒ ගීතය සංගීතවත් කළේ ප්‍රියන්ත ඩිරෙක්ස් ගීතය ගායනා කරන්නේ අප්සරාද සිල්වා ඒ ගීතය ඇතුලේ රුසියානු සාහිත්‍යයේ කෙටි කතා නවකතා නාට්‍ය අපට මතක් කර දෙනවා. ජීවෙන්නට පෙරේත උදරේම ජීවිතේ පෙළලයි කාවද වයමින් තුටින් යමු මාවතේ දෙස බලන්නේ නැතුම ජය විඳින්නට දෝ in the pollution පෙළලයි ආවගේ මාතුරුළු කරන් ඔය තුරතට අශූර් කාය දුමට අද පමණ in the pollution divine pollution දොලරින් මදට බලන්නේ නැතුමට ඇවිදින් නැති දෝම බඳ වෙලන්නේ දිය වෙන්නට පෙර හෙට උදේ හිම ජීවිතේ බැලලයි කාවද වයිමින් තුටින් යමු මාවතේ Thank you. වසනුයේ මනහරවනුයේ රස වැකිය කියවන සිත වන වෙනස තමයි මෙහි රසය හැටියට හඳුන්වන්නේ විරිත් වැකිය පොතේ මොනිදාස කුමාරතුංගයන් එසේ කියනවා රසනුයේ මනහරවනුයේ රසයි මොනිදාස කුමාරතුංගයන් හෙළ මීඇසිය කියන පොතක් ලිව්වා කවි කතා ඒ වගේම ව්‍යාකරණය දක්ෂ වූ සංගීතයක් දැනගෙන සිටි විදුහල්පතිවරේ ගුරුවරේ ළමයින්ට සාහිත්‍ය බිහි කරන්න බොහෝ වැරවැයම් කළ ඊටාම ප්‍රබුද්ධ ප්‍රඥාවන්තේ. ඉතින් ඒ අදහස සමග පියසිරි විජේරත්නගේ කටහඬ ඔහු සංගීතඥයෙක්, ඔහු ගායකයෙක්, තනු නිර්මාපකයෙක්. කලකට පෙරයි මේ ගීතය ගැයුවේ අදත් ඒ ගීතය ඇහෙන විට අපේ අත්දැකීම් රසෝචාවකටපත් වෙනවා. ඔබේ මූණ පුරා දිලිසි දේවි කම හිඳයි හිත වෙනුනේ එරුණාද මුතුන් හැන්කේ ඔබේ ගුණ පුරා දිලිසි දේවි කම හිඳයි හිත වෙන්නේ එරුණාද මුතුමැණිකේ දුරුතු මහේදී මුලින්ම දුටුදා රන්වන් ගොය මේ තාල කැපුදා දෑත සුරල් නගලා ගිරි දේවි වගේ ගිරි දේවි වගේ ආවා මතකද මුතුමැණිකේ ඔබේ මූණ පුරා දිලිසි දේවි කම හිඳයි හිත බැන්නේ ඇහුණාද මුතුමැණිකේ මහමීවද වැනිබර උනදා රබන් හඳින් මුළු ගම පිබිදුනදා මාල හතක් පළඳා මන මාලි වෙලා මන මාලි වෙලා ආවා මතකද මුතුමැණිකේ ඔබේ මූණ පුරා දිලිසි දේවිකම හිඳයි හිත බැඳුනේ ඇහුනාද මුතු මැණිකේ මගේ වෙරෙන් රන් කවුපස පෙරලා ඔබේ අතින් රන් පැල සිටුවාලා රන් බැත ගෙට ගත්දා හඳ පාන වගේ හඳ පාන වගේ කිනාවියන් අද මුතුමැණිකි ඔබේ මූණ පුරා දිලිසි දේලි කම හිඳයි හිත බැඳුනේ ඇහුණාද මුතුමැණිකේ ඔබේ ගුණ පුරා දිලිසි දේවි කම හිඳයි හිත බැඳුනේ එන්නාද මුතුමැණිකේ දුරස්ත පටිගත කිරීමේ තාක්ෂණය ඔස්සේ පටිගත කර අදත් ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රනීත් අභයසුන්දරයි නාදතුලනය අචලා ගුණසේකර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉර්දා සංග්‍රහය නිෂ්පාදනය තුෂාරා ගීතදේවී බැතිගේ